ධර්ම දේශනාව පවත්වනු ලබන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 හිතට හිත පේන අරමුණු කරදරයක් හැටියට ලැජ්ජාවටපත් වෙලා පිළිකුල් කරලා අත්හැරීමද පහන සංඥාව කියන්නේ. මේකෙදි පහන සංඥා නෙවෙයි මේකට කියන්නේ අනිච්චා සංඥා කියලා. අපේ තේරවාදී කියන එක බරපතල වැරද්දක්. මම කීප දෙනෙකුට මතක් කරා ඒක සාමාන්‍යයෙන් තාම හයිලයිට් වෙලා නැහැ. දස සංඥාවල අනිච්ච සංඥා සහ අනිච්චා සංඥා කියලා දෙකක් තියෙනවා. සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා. නමුත් අපේ පොතේ අටුවාවේ සබ්බ සංකාරසු අනිච්ච සංඥා කියලා ලියවිලා තියෙනවා. පාවොක්සයිඩ් එක ඇහුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිව බාරගත්තා මෙතන දීර්ඝ කිරීමක් අවශ්‍යයි කියලා. දීර්ඝ කිරීමනේ වචන වෙනසක් තියෙනවා. අනිච්ච සංඥා අනිච්ඡා සංඥා කියන දෙකේ. අනිච්ච කියන වචනේ තියෙන්නේ නිට්ටය නොවන්නේ කියන පදේ. අනිච්ඡා කියන පදේ තියෙන්නේ ඉච්ඡා නොවන්නේ කියන එකේ. ඉච්ඡා කියන්නේ කැමැත්ත. අනිච්ච අනිච්චා. අනිච්ච සංඥා බුදුදහමේ පෙන්නලා තියෙන්නේ අට්ඨියති හරායති ජිගුච්ඡති. අට්ඨියති හරාය ජිගුච්ඡය තමයි කියන්නේ කරදරයක් ලැජ්ජාවකටපත් වෙලා පිළිකුල් කරනවා. ඒ පිළිකුල් කරන්නේ ඇත්ත දැක්කොත්. නැත්තම් බදා ගන්න. නැත්තම් ඝණීර දැක්කොත් බදා ගන්න. මේක සම්පූර්ණ මේ පනුරිත්තක් කොට දාපු මාළු කණක් වගේ තිබ්බොත් ඒකේ බදා ගන්න කවුරක්වත් යන්නේ නැහැ. අන්නේ විදිහට මේ තමන්ගේම ශරීරයේ දිහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ඒක ලස්සන විදිහක කතාවක් සරුවතන සඳහන් කරනවා මම චාරිකාව වඩින්නේ නැහැ කියලා. ඒකෝට සංඝයා ඔක්කොම දැන් හෙට යන්න ලෑස්ති. සාරිපුත්තු අමරණ කියනවා කට්ටියත් අන්න ගහන චාරිකාව යන්නේ කියලා. ඒකෝට සාරිපුත්තු ස්වාමීන් කට්ටිය තෝරනවා. ඒකෝට හුඟ දෙනෙක් බලාගෙන ඉන්නවා මමත් තොරයි මමත් තොරයි එතන එක හාමුදුර කෙනෙක් බලාපොරොත්තු වෙනවා තේරුවේ නැහැ. ඊට පස්සේ සාරිපුත්‍රයන්ට බුදුරජාණන්සේට වන්දනා කරලා යන ගමන් අර හාමුදුරන්ට තද ද්වේෂයක් වෙනවා සාරිපුත්‍ර හාමුදුරට. ඒ හාමුදුරුවෝ බුදුරජාණන්සේ සාරිපුත්‍රයන්ට පිට වෙලා ගියාට පස්සේ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට වරදොල තේරුණා යන ගමන් සාරිපුත්‍ර හාමුදුරුවෝ සිවුරු කොනේ මට ගහගෙන ගියා. බලන්න මෙච්චර වටිනා කෙනෙක් එහෙම දෙයක් කරලා මගෙන් සමාව ගත්තේ නැහැ කියලා. ඒ සාරිපුත්‍රයන්ගේ මොනවාක්වත් නැතුව බහිලා කරන සාරිපුත්‍රයන්ට දෙන්න කියලා. ඊපස්සේ සාරිපුත් සාන්ති ආවට පස්සේ කියනවා අර හාමුදුරණ දෙන්න කියලා. මොකද්ද චෝදනාව? එතකොට කියනවා මේ යන ගමන් චුරුකුණින් ගහගෙන ගියා මම සමාවගත්තා. සාරිපුත් උඹ මේ වැඩේ කරාද කියලා. ඊට පස්සේ සාරිපුත් සාන්ති කියනවා ස්වාමීන් වහන්සේ මගේ කිසිම කෙනෙක් එක්ක මොනම තරහක්වත් වෛරයක්වත් නැහැ. මම ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ මහ පොළොව වගේ. මේකේ සමහර වෙලාව කැත කරනවා. මේකේ සමහර වෙලාව මුත්‍රා හෙලනවා. මේකේ සමහර රත්තරන් වල්ලනවා. නමුත් මහ පොළොට නම්බුවක් තියනවාද ස්වාමීන් වහන්සේ මගේ කැත කිරුවයි කියලා ਉਹ රත්තරන් වැල්ලුවයි කියලා. මම ලෝකේ ජීවත් වෙන්නේ නෝයාගේ ස්වාමීන් වහන්සේ. මං ජීවත් වෙන්නේ වතුර වගේ ස්වාමීන් වහන්සේ. කමාරු ගැබ්මල සෝදනවා. සමහරු කැත කරලා හොදනවා. සමහරු මේකෙන් හඳුන් අඹරන්න ගන්නවා. වතුරට තියෙනවා ස්වාමීන් වහන්සේ මේකේ වෙනසක්. සාහස මං ජීවත් වෙන්නේ ගින්දර වගේ ස්වාමීන් වහන්සේ. සමහරු මේකේ මලකුණු දාලා පුච්චනවා. මේකට gedara thuriye මකුණු දාලා පුච්චනවා. සමහරව හඳුන් දානවා. සමහරව මේකෙන් වැඩනවා. කින්නර තියනවා ස්වාමීන් වහන්සේ මේක වෙනසක්. කියලා හතර මහා භූතයන් කතා කරලා කියනවා. ස්වාමීන් මම මේ කය පාවිච්චි කරන්නේ අට්ඨියති හරායති ජිගුච්ඡති. මේක පිළිබඳව මට කිසිම නම්බුවක් නැහැ ස්වාමීන් මට පිළිකුලක් මේක ගැන තියෙන්නේ. ඒ හිව්වකින් මම තවත් කෙනෙකුට මම සිවුරු කොණෙන් ගහලා යයි කියලා ස්වාමීන් කියනකොට හාමුදුරන්ට দাড়ි දාන්න ගන්නවා. කාරියාම බුදුහාම කියනවා උඹේ ඔළුව හත් කඩකට පැල්ල මැරෙන්න ඉතලා සමාව ගනින් කියලා. අනේ ඒකෙදී ඒ සාරිපුත්‍ර සාන්තිගේ සිංහ ඒකට කියන්නේ මේ සිංහනාදේ. ඒ බුදුහාමතර වැඩේ කරන්නේ අතම සිංහනාදේ පවත්තන්න බොහොම ලස්සනට පෙන්වනවා මේ අපිට පේන්නේ සාරිපුත්‍ර සාන්ති කියන්නේ වැඳිය යුතු ධාතු කරඬුවක් කියලා. උන්වහන්සේ කියනවා මට මගේ ශරීරේ පේන්නේ අට්ටියේ හරායති දිගුච්චති. මේකේ මේකේ එහෙම ගණ්ඩ දෙයක් නෑ රත්තරන්ින්වත් හඳුනින්වත් හදපු දෙයක් නෑ මේකේ තියෙන්නේ දෙතිසක් වූ කුණප මේකේ මට නම්බුවක් නෑ කියලා ඒ නිසා අපි මේ දේ තේරුම් අරගන්නේ 60 පෙන්නට පස්සේ ඒතකොට නව දොරින්ම වැగిරෙන්න පටන් ගන්නවානේ හැබැයි තරුණ වයසේදී මේක පේරෙන්නේ මොකක්වත් නෑ අනියම් මේ රත්තරන් වගේ ඕන දෙයක් ඉතින් ඒ තියෙන වෙලාවේදී තේරුම් ගන්න එක තමයි දක්ෂකම වෙලා. දැන් 60 වැනිලා කිරුවට පස්සේ වැඩකුත් නැහැ. ස්වර්ණවන්ත එතනදී සාරි ස්වර්ණවන්ත මේ එහෙම වුණා නම් මට සමාවෙන්න කියලා එයාගෙන් සමාව ගන්නවා නේද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මට මය ඇති මුනේ නැහැ. එමු වුණා නම් මට කිසිම පැකිලීමක් නැහැ සමාව ගන්න කියලා උන්වහන්සේ බෑ සමාව ගන්නෑ. උන්වහන්සේ හේතු කරුණු දක්වනවා මගේ දන හෝන දනම දෙයක් උනේ නැහැ කියලා. හැබැයි අර ආම්දුරන්ට රිදෙන්නේ නැතුව කියන්නේ. එතකොට තමයි ආම්දුරන්ට දණ්ඩ පටන් අරගන්නේ. දැන් මේ දරා ගන්න බැරි ඊට පස්සේ තමයි සමාව අරගෙන මේ කියන්නේ ගණතුරුම හමාපින්නේ තර. ඒක නිසා අපිට මේ එක එක වයස්වලදී අපි අපේ ශරීරයට දක්වන ආකල්පවල පැහැදිලි පරිණාමයක් සිද්ධ වෙනවා. එක එක වෙලාවල හැටියට මේක අන්තිමට එකතු කරලා බෙදලා බලනකොට මේකේ තියෙන්නේ මහා හීනෙන් හීනට මාරු වෙන ගතියක්. එකින් එකට එකින් එන මාරු වෙන ගතියක් මිසක මේක ලෝක සත්‍යයක් වශයෙන් පරම සත්‍යයක් වශයෙන් ගන්න දෙයක් නැහැ. එනිකන් ගාමනර සංස්කෘත ශ්ලෝකයක කියනවා අසනීපයක් කියලා කලබලයක් දක්මුක්කක් කියලා ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවේදී වෙදෙක් හරි දොස්තර කෙනෙක් හරි එනකොට පේන්නේ දෙවි කෙනෙක් කෙනා වගේ. අනේ අම්මේ හරියට වෙලාවට ඒක ඇවිල්ලා උදව් කරා කියලා එන වෙදා හෝ දොස්තර පේන්නේ දෙවි කෙනෙක් වගේ. දැන් ඊට පස්සේ ගියාට පස්සේ දෙවෙනි දවසේ දොස්තර මහත්තයා ඒකෙ දෙට්ටම આવුත් හිතනවලු යාළුවෙක් වගේ. ඒ අය මොනක්වත් දැන්නේ නැති ඉඳහව දොස්තර මහත්තයා කියලා අහන මිසක අර දේවගතිය නැතිලු. තුන්වෙනි දවසේ එනකොට හිතෙන්නේ ණයක් ගන්න දෙන කෙනෙක් වගේ. මේ මිනිස්සු ඔය ආවේ එදා උදව් කරපුවාට කියා කර ඉල්ලන්න එන්න ඕනේ කියලා තුන්වෙනි දවසේ අපිට පේන්නේ ණයක් ගන්න දෙන කෙනෙක්. එයාගේ මේ එක එකන එක එකන කියන ඇසුරේදී අපි එකකට දෙන தত্ত্বයන් පුදුමාකාර වෙනසක් වෙන නිසා සෙන් බුද්ධ ධර්මයේ තියෙනවා අපේ ලාච්චුක සාමාන්‍යයෙන් වෙස්මුණු 18ක්වත් තියෙනවා. එනේන එක්කනාගේ හැටියට තමයි දාලා සතුටු කෙනෙක් වෙනවා නම් කත කනේ hina වෙලා බොහෝම සතුටෙන් බාර ගන්න. ණයක් පිල්ලන්න එහෙම කවුරු හරි එනවනම් අප්පෝ කල්ලාතුම වෙල්ලිච්ච මුණක් දානනේ මාත්මේ ඉල්ලගන්න හිතන් හිතේ කියා කරි කොහොමද කරන්නේ මේ රංගපෑම දිහා බලනකොට අන්තිමට මේ මිනිස්සු රැවටෙන්නේ නැතුව නෙවෙයි මම Taman තමයි ප්‍රධාන වශයෙන්ම රැවටෙන්නේ. මේක අන්තිම බලනකොට තියෙන පිළිකුල් කටයුත්තක් තියෙනවා. jigutsa කටයුත්තක් තියෙන්නේ. ඒ නිසා මේ ශරීරය මේක පාවිච්චි කරලා යම් කිසි කෙනෙක්ගේ මේ රූප සුන්දරී රූප සුන්දරා තරඟ වලට ඉදිරිපත් වෙලා මේ කරන නාටකම් දිහා බලනකොට සොරි කියලා තමයි ඉතින්. දස උපක්ලේශයන් ජය ගැනීම අනිත්‍ය ලක්ෂණ දැකීමේ හැකියාවක් තිබෙනව නේද? නමුත් මේ සසරට එපා වීම ගිහිගේ අතහැරීම හිත හිතදීම අතහැරීමට හිතදීම ජයගන්නේ කෙසේද? වදුපත්ලවිල තියෙනවා දස උපක්ලේශයන් අද ධර්ම දේශනාවේ විස්තරුණු දස උපක්ලේශයන් ජය ගැනීම අනිත්‍ය ලක්ෂණය දැකීමෙන් හැකියාවක් දැකීමේ හැකියාවක් තියෙන අතරම ඒකදී මේ හරි ලස්සනට ඕකෑම අන්තිම පීක් එකේ ඉන්නේ මේ සස් මේ අපි තාමත් ආසාවෙන් වඩන සත්‍ය අතාරින්න වෙනවා. අපි මේ කරන්නේ සතිපට්ඨානෙනේ. සතිය පිළිටවන එකනේ. දවසක මේ සත්‍ය අතාරින්න. නිවන් දකින්න ඉස්සෙල්ලා සත්‍ය අතාරින්න වෙනවා. සත්‍ය කියන්නේ ධර්මතාවය ධර්මය අතාරින්න වෙනවා. ඒක හන්තිම අමාරුයි. පොඩි තරම් අපි මහන්සිලා මේක සතිය වඩනවා. බුදුරජාණන්සේ අලගත් දුප්පන් සූත්‍රයේ සඳහන් කරනවා ධම්මෝපි වෝ වික්ඛවේ පහතබ්බා පගේවා ධම්ම මහන්නේ උඹලට මේ ධර්මයක් දවසක අතාරින්න වෙනවා අධර්ම ගැන කුමන කතාවද කියලා. ඉතින් ඒක නිසා අපි මේක වඩනකොට ඒව කියන්නේ නැහැ. ජීවුන කරනවා නමුත් සතිය කියන්නේ උපකරණයක් විතරයි. ඒක වැඩ ගත්තට පස්සේ ඒක හැලෙනවා. ඊට පස්සෙත් ඒක තියාගෙන ඉන්න ගත්තොත් එහෙම අර දත ගැලෙව්වට පස්සේ තාය කටේ දාගන්න හදනවා වගේ ඒක කිසි ගතියක් නැහැ දත ගැලෙව්වට පස්සේ හරිය අප්පිරියයි. ඒ ගලේ වෙtti අර පණුගාව ඉඳන්නේ ආයෙ කිව්වොත් එහෙම ඔය තිබ්බතනම ආපහු පොඩ තියලා බලන්න මෙෂර්මන්ට් ගන්න කියලා මැරුවක් කියන්නේ ඒ වගේ සතියත් හැලෙන වෙලාවක් මේක හැලෙන්නේ නැහැ අනිත්‍යයි කියලා කියන්නේ ඒක තමයි සානිත්‍ය ලක්ෂණය තමයි නමුත් මේ සසරට එපා වීම ගීගේ අත්හැරීමට හිත දීම ජයගන්නේ කෙසේ තේරෙනවද කාට ප්‍රශ්නේ මොකද්ද කියලා මම දැන් ප්‍රශ්නේ වරද්දලාද මට තේරෙන්නේ නැද්ද මම දැන මේ කියන්නේ ගීගේ අතහැර ගීගේ අතහැරීමට හිත දීම ජයගන්නේ කෙසේද? ඉතින් මේක හරි ලීසිනේ කියන කාම ලෝකෙට ගිය ගමන් සම්පූර්ණ ගීගේට බැඳලා හිටියා. ඒකේ ඒකට එච්චර අමාරු නෑ මං හිතන්නේ. ගීගේ අතහැරීමට හිත දීම ජයගන්නේ කෙසේද? හොඳයි මේ ප්‍රශ්නේ මොකද්ද පැටලෙලා තියෙන්නේ. ගීගේ තුල සිට ඉදිරියට මොහොන දීමල සිදුවෙන ප්‍රශ්න භාවනා තුලින් ඇතිවන ජයගන්නේ කෙසේද? තවත් ඇත්තේ එකම එක දවසකින් මාහට බයක් වගේ හැඟීමක් ඇති වේ පහදා දෙන්න. මේක අර බද්ධ කරත්ත සූත්‍රයේදී සාමාන්‍ය වෙන උත්තර දෙනවා අර්ථකථනය වැරදි. තව එක රාත්‍රියක් ඇති කෙනෙක් විතරක් නම් කොහොමද ජීවිතේට මොන දෙන්නේ කියලා. මම හිත උදේ මැරුණා කියලා දන්නවනම් කියලා වගේ අර්ථයක් දෙන ඇත්තටම බද්ධ කරත් කියන්නේ ඒක නෙවෙයි. තේරුම මොකද දෙනවා බැඳිනා වූ එකම රාත්‍රියක් ඇති කෙනෙක්. තව එක රාත්‍රියේ මට තියෙන කියලා දැනගත්තොත් අපි මොන දේර ප්‍රයොරිටි දෙයිද කියන එක. ඒ වගේ අදහසක් තියෙනවා. මේකේ කියනවා ගියේ ගේ තුල සිට ඉදිරියට මුහුණ දීමට සිටින ප්‍රශ්න ජයගන්නේ කෙසේද? ඉතින් ඇත්තටම අර හිත ධර්ම දේශනාවට ඒ ටිකක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නීවරණ ධර්ම සම්බන්ධයෙන් කතා කරනකොට අර රාගයේ ඍජුව පේන මුණත් අනුසේ මුණත් ද්වේෂයේ ඍජුව පේන මුණත් අනුසේ මුණත් කියන දෙක දැක්කට පස්සේ මේව ප්‍රශ්න වෙන්න විදියක් නැහැ. එකම ප්‍රශ්නයක්ව ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. ප්‍රශ්නේ හරහා දකින්න පුළුවන්. මේවා හේතුඵල ධර්ම කොටසක් තියෙන මොකටද ඔක ප්‍රශ්නයක් කරගන්නේ? ප්‍රශ්නයක් කරගත්තොත් ප්‍රශ්නයක් තමයි. වරහ දකින්න ඉගෙන ගැනීම තමයි බුදුරජාණන් අපිට දෙන උපමාව. එනිසා මේක ලියලා බැලුවොත් එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. ඒ විදිහට තමයි මේ ධර්මානුකූල උත්තර දෙන්නේ. තවත් ඇත්තේ එකම එක දවසකදී මාහට බයක් වගේ හැඟීමක් ඇති වෙයි. පහදා දෙන්න. නතර මේ කතාවට කියනවා මේ යුද්ධ යන කාලේ මම දන්නේ මේවා කියලා මම අමාරු වැඩේට මම දන්නේ නැහැ. මේ හමුදාපති තුන් දෙනාම ගෙන්වලු ජයාජාතන් මහත්තයා. ආවට පස්සේ ඉතින් ඒකට ගෝලු සර් හරි අමාරු තත්ත්වයක් තියෙන අපිට මේ දැන් තියෙන විදිහට ගෙවල් ඇතුළු කියලා පරීක්ෂා කරන්න දෙන්නේ නැතු නීතියක් හරි මේ දෙන්නේ කරන්න බෑ ඒ නිසා අපිට ගෙවල් ඇතුළු කියලා පරීක්ෂා කිරීමේ අවශ්‍ය අවශ්‍ය මේ යාපනයේ ඉන්නේ මේ කිරුවේ වැඩ කරන මිනිස්සු නෙමෙයි කියලා ඒක කළු ඒක මොනවාක්වත් බෑ මේක නීතියකින් යුද්ධය යනකොට දිනන්නේ ඩිසිප්ලින් කියන කට්ටිය ගෙදෙට යනවනේ මේ මිනිස්සු ආසම් කරන්න ඕනේ ගෙදෙට යනකොට කැමතියි කියලා නැත්තම් ගියවල් බලන්න බෑ ඒ නීතිය තමයි ඊට පස්සේ මේක ඉතින් ආකියුමන්ට් හැරයට යනවලු ඒ තුන් දෙනාම කියනවලු මේ විදිහට ගියොත් නොකිය කිව්වලු මම රාජ්‍ය කුමන්ත්‍රණ කතා කරන නෙවෙයි නිකන් අදහසක් මම කියන්නේ. කූ එකක් එන්න තියෙනවා කියන. ඒක කියන්නේ නැතුව කියලා තියෙනවා. එන්ජියතුළු මට තියෙන යුද්ධදී ඩිසිප්ලින් එක. ඕගොල්ලෝ මයත් වැඩකම් ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ මගේ නිමිති මෙච්චරයි කියලා. මට බබත් එක්ක ක්‍රිකට් ගහන්න යන්න තියෙනවා මම යනවා. ඉතින් නැගිටපු ගමන් අර තුන් දෙනා කියලා කියලා තියෙන සෙක්‍රටරිට මේ හරි සීරියස් අපිට තැංගීමක් තියෙනවා මේ රටේ කියන හැංගීම කතා කරන්න කරුණාකරලා එන්නේ කියන්නේ අපිට මේ ඉවර කරන්න. ඊට පස්සේ තියාර ආයෙ ඇවිල්ලා වාරිනවා. ඒක මොකක්ද ප්‍රශ්නේ? ඊට පස්සේ කිව්වලු සර් මේකේ පුදුමාකාර ඇතුළේ ටෙන්ෂන් එකක් කියනවා. ඉතින් ඒක නිසා අපි ආයෙ මේ කතා කරලා ඉවරයක් කරගන්න. ඉතින් ඒ නිසා අපිට මේකම සීරියස් කල්පනා කරලා උත්තර දෙන්න. ඊට පස්සේ කලෝ හැම කෙනාටම ඕගලගේ රාජකාරිය අන්තිමේ පිස්තෝලයක් තියෙනවා. මට ඕන නම් ඒක පාවිච්චි කරන්න මට නෑ පිස්තෝල. මට තියෙන්නේ නැෂනල් එක විතරයි. ඕගොල්ලෝ ඒ දේ කරන්න ඕගොල්ලෝ අයිතියක් තියෙනවා. මට මගේ ප්‍රතිපත්තිය මෙච්චරයි. අයිසි මේවා යුද්ධ කියන්නේ සැර දේවල් තමයි. අමාරු තමයි. ඉතින් බීල බුදිය ගන්න ඕයි. ඒකට තමයි තමුසරට ওই පැකට් එකක් කරන්නේ. ඒ වගේ වගේ බයක් ඇති වෙනවා නම් මොන කරන්නේ මේ භාවනා කරගෙන යනකොට එනවම තමයි. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව මතුවලා එනකොට එන්නේ නිකන් මේ මේ ඉන්න පොළව දෙදරනවා වගේ. පොර කියලා ඇල්ල අයින් කරුවා වගේ කඩාන වැටෙන ගතියක් එනවා. අපි මං හිතන්නේ ඔය මුල් දේශනා කීපයකින් මතක් කරා කෙලස් නියෝජනය කරන්නේ බය විදියට. බුදුජානකසේ දේශනා කළා තියෙනවා කෙලස් කියන වචනෙට තනි වචනේ බය. ඒ බය එනවයි කියලා කියන්නේ ඒ කෙලස් උඩ දාන වෙලාව. එක එක එක එක ක්‍රම වලට එනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ධම්මෝ විනානත්ති පුතාච මාතා කියලා ධර්මයෙන් තොර අපට වෙන අම්මෙක් තාත්තෙක් නෑ. ධර්මයේ සරණ ඇර කරගෙන යන එකයි තියෙන්නේ වැඩිම දෙන්නේ මැරෙන එකනේ. වැඩිම වෙනවා නම් වෙන්නේ මැරෙන එක මැරිච්චාවයි. නැත්තම් පිස්සු හැදෙයි. කොහොම භාවනා නොකර පිස්සු ඇවිත් පිස්සු කොච්චර ඉන්නවද? ඒ නිසා දවසට කී දෙනෙක් මැරෙනවද? ඒ නිසා ඒ වගේ දෙයකට ගන්නවා මිසක් මේකට මේ මේ බබා නලවන උත්තර නැත්නම් හුරතල් උත්තර නැහැ. ඒ නිසා මේ අර ඒ දවස්වල දාලා තිබුණා මේ මම දන්නේ පර්මකටිර මතක ඇති අර රිවිදින පත්‍රයේ තියෙනවා මේ මේ නර්ලෝ හොල්මන් කියලා පේජ් එකක්. චන්දානිකරත්ලා හැම ලියනවා හැමදාම මුළු පිටුවේම තියෙන විහිළු. එක එක දේවල් තියෙනවා. ඒක එක විහිළුවක් තිබුණා කාටුන් එකක් ඇඳලා දෙන්නේ කඩු ෆයිට් කරනවා. දෙන්න වහසි බස් දලාගෙන. එක්කෙනෙක් කියනවා මා මේ සටනින් මේ යන බව දනිමි. එහෙත් මට තුවාල නොකර. භාවනා කරන කට්ටියත් කියන්නේ එහෙමයි නිවන් දකින්නකොට gediye පිටින් තියෙන්න ඕනේ තුවාල වෙලා බය වෙලා මොකොත් බෑ. එහෙම කියන්න බෑ මේකෙදි කැපකරන්න ලෑස්තිල අනේකයි තියෙන්නේ මැරෙනව නම් අය මා මේ සටනේ මියාව බව දනිමි. එහෙත් මට තුවාල නොකර. උදලා අනේකයි තියෙන්නේ. තව කිසිම මාර්ගඥානයකපත් වෙන්න බැරි වීම ගැන බයක් ඇත. භාවනා පටන් ගන්න වසර 30කට වැඩි නමුත් නිවන අතලගම ලබා ගැනීමට හැකි බව පෙනේ. අතරමං ඇති බව සිටී. මේකට කියන්නේ අර හින්දුවක් කියන්නේ සසර දනව්වේ අපි අතරන වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවනේ කියලා. හින්දුවක් කියන්නේ මේක තමයි මේ අනේ මේ අනිත්‍යත්වයේ වැටහෙන හැටි Tamande. මේකට කුලප්පේ රටමන එක නෙමෙයි කරන්න තියෙන්නේ මේ තමයි වැටෙන හැටි. තමන් ඉන්න තැන තමන් මෙතෙක් ගත්ත ඒ උපමාන තමන් රකින්න ගත්ත උපමාන සියල්ලම අනතුරට ලක් වෙලා අභියෝගයට ලක් වෙලා ඉතින් මේකට මුණ දිගන්න තමයි අපි ටික ටික ටික ටික ටික ටික බයත් එක්ක අනිත්‍යකමත් එක්ක ඒකත් එක්ක පුරුදු කරගෙන යෑම තමයි භාවනාදි කරන්නේ මේක එනේන එනකොට ඒකට දැරීමේ ශක්තිය එන්නෙන් වැඩි වෙන්නේ ඒකත් එක්ක ඇසුර තුලින්මයි පැන යෑමෙන් නෙවෙයි මගහැර යෑමෙන් නෙවෙයි වැඩි කරන වැඩි කරන වැඩි කරන යනකොට අන්තිමට අපි මට මම ඉස්සලා වාඩි වෙච්ච වෙලාවේ මුනින්ද්‍රජී තුමත් එක්ක වාඩි වෙන නුවරදී එයා කිව්වේ මරණය අත්දකපු දවසට පහුවෙන්ද තමයි නිවන හම්බෙන්නේ යම් වෙලාවක අපි මේ සියල්ලම ගෙවලා දාලා ඒ කියන්නේ බයද, සන්ත්‍රාසයේද, පිපුරුමද, ගැස්සුමද සියරම හරහා යන්න ඕනේ. ගිහිල්ල දැනගන්න ඕනේ මේකේ යමක් ඉතුරු නොවි සියල්ලම සුණු විසුණු වෙන ගතිය නේද? භංග ඥානයේදී අන්තිමට ගියාට පස්සේ ඒත් නොසලී ඒ දිගට මේක පවත්වන්න පුළුවන් ගතියක් ඒත් උපේක්ෂා කරන්න පුළුවන් ගතියක් ආවොත් මේකට සංඛාර උපේක්ෂා ඥානය කියන්නේ ඊට පස්සේ තමයි අනුලෝම ඥානය ඊට පස්සේ තමයි ගෝත්‍ර භූ ඥානය ලැබෙන්නේ ඉතින් මේ මේ ටිකදී අපි සැලෙනවනම් ඒ කියන්නේ අපි තාම මට්ටමට ඇවිල්ලා නැහැ. අපේ මෝරලාමදි. මේක උතුරලාමදි. පැහිලාමදි. ඉතිගලට කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් මඟදී ඇති වෙන මේ බය ඇති වෙනකොට බුදුසන්නාසි කියලා තියෙන දජග්ග සූත්‍රයේදී ලොමු දහගන්නවා. බය ඇති වෙනවා. ඒක බුදුහාමුදුරගේ නම කියන්නේ කියලා. බයං වා චම්පි තත්තං වා මමේව තස්මින් සමේ අනුසරෙයාත ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ බුදුජානනාථට ගුරු රෙකේ කියන සිව්පසදායක හිටියේ නෑ භාවනා උපදෙස් දෙන්න කෙනෙක් හිටියේ නෑ මොනවාක්වත් නැතු උන්වහන්සේ යනකොට මොන තරම් අමාරුකම් වලට මුහුණ දීලාද අපි දැන් තියෙන්නේ මේ සාතනේ ඒ නිසා අපි බුදුහාමුදුරුවෝ සීපත් කරගෙන දිගට යන්නේයි කියන්නේ මත්නම් පේන තියෙන භාවනාව හොඳේ අවස්ථාවක ඉන්න කෙනෙක් මේ තියෙන්නේ භාවනා කරලා මේක හොඳට රත් වෙලා අනිත්‍ය වැටහිගෙන එන්නේ. නමුත් ඒක මේ ධර්මාවෝදයක් වශයෙන් ගන්න නැතුව සම්මුතිය තුලින් බලන්න මේක මෙතෙන් ආවනම් මෙයාට මේක දිහා අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. අනිවාර්යයෙන් මේකට මුහුණ දෙන්න පුළුවන් කෙනාට තමයි ওই බය මතුවෙන්නේ. අපි හිතා ගන්න තියෙන්නේ මට පුළුවන් මම කරනවා මම යනවා. ඒකෙන් තමයි අපේ දැරීමේ ශක්තිය වැඩි වෙන්නේ. ඉවසීමේ ශක්තිය, උපේක්ෂා ශක්තිය වැඩි වෙන්නේ. කාලය අවුරුදු 30ක් කියන එක සංසාරත් එක්ක බලනකොට බොහොම සුළු ප්‍රමාණයක්. මුළු සංසාර ගමනත් එක්ක බලනකොට මේ අවුරුදු 30ක් යනවා. එච්චර ගණන් ගන්න දෙන්නේ. ඊයේ හවස දේශනා කළ ආර්යවංශ සූත්‍ර දේශනාවේ කෙටි විස්තර ඉතාම ප්‍රණීතයි. විචිත්‍රය. අසු සිරිදනාට මේ පිළිබඳ දැක්ුවේ ඒ අදහස මේ. ඔබ වහන්සේ මෙන් එකී සූත්‍රයේ දේශනා කළාගේ ස්වාමින්වහන්සේලා ඉතාහි කියන. ස්වාමින්වහන්සේ අනාගත පරපුරට අනුකම්පාවෙන් සම්පූර්ණ ආර්යව සූත්‍ර දේශනා දේශනා කොට වෙබ් අඩවියට යොමු කළ හැකිනම් ඒ අතිමහත් පිරිසකට නිර්වාණීය මාර්ගයේ ළඟාවන බව ඒකාන්තයි අපාට අනුකම්පාවෙන් ඒ පිළිබඳව සලකා බලන සීක්වා. හොඳයි කාලයට අතන්නේ. මරණානුස්සති භාවනාවේදී මගේ මරණය ගැන මෙනෙහි කිරීම ඊතරම් අපහසු නැත. නමුත් මවක් හැටියට මගේ දරුවගේ මරණය මෙනෙහි කිරීම ඉතා දුෂ්කර කෘත්‍යයක් නිසා මට මගේ මරණය වෙනුවට මරණානුස්සති භාවනා කිරීමේදී දරුවාගේ මරණය මෙනෙහි කරමි. මේ ගැන වහන්සේගේ අදහස දක්වනමින් අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම දරුවා කියන්නේ මගේම ආත්මය තමයි. දරුවගේ දෙයට බය වෙනවා කියන්නේ මගේ ආත්මයට මම තියෙන බය තමයි. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා උච්චින්ද සිනිය මත්තනෝ උසුකං සාරධිකංව පාන්නා. තමන්ගේ ආත්මය නැති සෙනෙහස බිලකට බහැලා අතින් නෙළුමක් කඩලා හලනවා වගේ අතහැරලා දාන්නේ. ඒකට තමන්ගේ ආත්මයේ තියෙන ආදරය තමයි අපිට ප්‍රිය කරන අයට දක්වන ආදරය අපි පෙන්වන්නේ. මගේ දරුවා, මගේ අම්මා, මගේ වස්තුව, මගේ pet idea එක, මගේ අරමුණු කියලා. ඉතින් අපි කියනවා ඒක සාධාරණ කරන කරනවා. නමුත් බුදුහන්සේ සඳහන් කරන මේ සියල්ලගෙම පෙන්වන්න හදන්නේ තමන් තියෙන ආදරය තමයි. නිසා යම් වෙලාවක සක්කාය දිට්ඨිය කැපුණා නම් ඊට පස්සේ මේවා තීරම මැරලා යන එක පෙන්වන්නේ විශාල මාළුවා වෙලා <coughs> මාළුවා වෙලා කියලා කියන්නේ මේ සිල්ලුවට හැදෙන්නේ පුස්වල කියලාදී පුස්වල කරච්චාම සාමාන්‍ය මේ වගේ කැලේකට ගියාම ගස් යායට මුඩින් වැවිලා යනවා ගහේ වැලේ මුල <coughs> මේ කුළුන්ට වැඩිය ලොකු වෙනවා පුංචිට පටන් අරගන්න ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ පුස්සලක් පැතිරිච්චාම මේ තියෙන මුළු ගලාතම වහගෙන මේ වැඩෙනවා යම් කිසි කෙනෙක් පුස්සලේ කඳ කැපුවොත් ඊට පස්සේ මාස ගාණක් යනවලු වෙල මැරෙන. මොකද වැස්ස වැටෙනකොට එන වතුරින් අර කොළ එතන එතන වතුර ලබාගෙන ජීවත් වෙන දලුත් වෙනවා. මලුත් වෙනවා. හැබැයි කියනවා කවදාකවත් මලක ඇට හැදෙන්නේ නැහැ කියලා. කඳ කපපු මලක. කඳ කැපුවට පස්සේ වැඩිම සිද්ධ වෙන වැඩමට මොකද කවදාකවත් සජීවයට ඇති කරන්නේ පස්සේ ක්‍රමයෙන් මැරලා යනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අන්නේ වගේ මුළු වැළම තියේදී කඳ කපලා දැම්මට පස්සේ අර රූකඩේ ගොඩාක් කල්යනා මැරෙන්න. තමන්ගේ ප්‍රිය අයට තමන්ගේ ප්‍රිය වස්තු වල තියෙන ආසාවල් තියෙනවා. නමුත් ඒකට ඕන කරන මූලිකම කඳ කැපිලා තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒවා වෙන් වෙන්න පටන් අර ගන්නවා. ඒක බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ අපි දරුවෝ කියලා, අම්මල රට්ටලා කියලා, ප්‍රිය වස්තු කියලා දකින්නෙම අපේ රුචියම තමයි. අපේ මන අපේම තමයි. ඒ නිසා ඒවට තියෙන ආශාවෙදී දරුවගේ මරණය දැකීම ඒක විද්‍යාවක අභියෝගයක්. නමුත් Tamanගේ මරණය තමයි සාමාන්‍ය මේ සම්මතානුකූලව මරණුසිතික ගන්න. මේ මේකට කියන්නේ ශාසනය සඳහා කරන්නේ මාතා පුත්තික බය කියලා. ඒකෙදි කියනවා ගින්නක් ජලයක් සුළුසුණුකක් <clears throat> මොනවා වුණත් අම්මා කෙනෙක් පණින් නැතිලු දරුවා බදාගන්න නෑතු. ඒ කලතරකදී දරුවා බදාගන්න එක තමයි ඉස්සෙල්ලා මම්ම කරන්නේ. ඒවට කියනවා මාතා පුත්තික බය මාතා පුත්තික බය කියලා කියන්නේ මොන බයක් ආවත් මේ දරුවා මොන කරන්නද දාලා ගිහලා කරන්න බෑනේ. ගින්නට හරි පැනලා දරුවා අරගෙන තමයි දුවන්නේ. නමුත් ඔය තාමත්ම අමාරු අවස්ථාවල් තියෙනවා එහෙව් මැරෙන දරුවා කෙරෙහිවත් අනුකම්පාවක් කරගන්න බැරි අසරණ අවස්ථාවල් තියෙන ඒවට කියනවා අමාතා පුත්තික බය කියලා. ඉතින් අර පහලකල කුමාරියාමගේ දරුවා අරගෙන කපනකොට වනේලාලා කොටනකොට ඒ අම්මට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ආන්නේ ඒ වගේ හැඟීමක් එනවා. ඒකත් වැඩි අතහැරීමක් කරන්න වෙනවයි කියලා කියනවා මේ නිබ්බිදා ඥානය. තමන්ගේ ප්‍රිය වස්තු වලින් ඉවෙන් අතහරින එක මාතා පුත්‍රික බයදී තමන්ගේ දරුවා අතහරිනලා දාන්න ගන්න එක වගේ අතහැරලා දැමීමක් කරන්න වෙනවා. ඒ නිසා ඒක දහසක් සෙනග යුද්ධදී දිනනවට වැඩිය මේ තමන් තමන් දිනා ගන්න එක බුදුසජාණන්සේ පෙන්නලා තියෙන බොහොම වටිනවා කියන්නේ. ඉතින් ඒක එකවර වෙන්නේ ටිකින් ටිකින් ටිකින් ටිකින් කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ අපි මේ මේ විදහාසට කරුණු රාශියක් හොයාගෙන තියාගෙන ඉන්නවා. මට නම් මැරෙන්න පුළුවන්. බබාගේ මරණය බලන්න බෑ. මම මැරුණට කමන්නේ හැබැයි තුවාල කරන්න එපා. يعني මිනිය තියෙන්න ඕනේ ලස්සනට. මැරුණට මොකද මිනිය තියෙන්න ලස්සනද? අන්න ඒ වගේ උරතල් කතාවල් එනවා. ඉතින් ඉස්සරහට යනකොට යනකොට මේ වේ අපිම මවාගෙන අපිම කරගන්න දේවල් බව තේරෙන පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විපස්සනා ධ්‍යාන හඳුන්වා විස්තර කර දෙන සේක්වා මේක මම කිතියෙන් කියනවා. in this life itself පොතේ සම්පූර්ණ චක්‍රය තියෙනවා කියවන්නේ. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මේ වෙනම සමත භාවනාවක් නොකරද වෙනම ධ්‍යාන ඇති කරගත්තේ නැතුවට විපස්සනා කරන යනකොට සම්මසන ඥානදී ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණ පහළ වෙන හැටි තරුණෝදයපේදී ද්විතිය ධ්‍යානයේ ලක්ෂණ පහළ වෙන හැටි බලවත් උදව්වේදී තෘතිය ධ්‍යාන ලක්ෂණ පහළ වෙන හැටි සංකාරූපේ කාවදී හතරවෙනි ධ්‍යාන ලක්ෂණ පහළ වෙන හැටි නිකන් ප්‍රායෝගික පැත්තෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා ඒකට විශේෂයෙන් වෙලා ගන්න ඕනේ මට එච්චර විස්තර කරන්න බෑ. පොතේ ඉංග්‍රීසි පොතේ නම් හරි ලස්සනට විස්තර වෙනවා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගෝ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ ඉංග්‍රීසි පෙරලා කියන පොතේ ගරුතර ස්වාමීන් වහන්සේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් නිතරම දේශනා කරන අපිට මේ ආත්ම නිවන් දැකීමට නොහැකි නිසා මාර්ගයේ ඉතිරි කොටස සම්පූර්ණ ගැනීම සඳහා ඊළඟ ආත්මයේ දිව්‍ය ලෝකයේ ඉපදීමට සිත පිහිටුවා ගන්නා ලෙස. එතුමා සඳහන් කරන දිව්‍ය ලෝකයේ ආවුස ඊටාම වැඩි නිසා තවමත් බුද්ධ පරිනිර්වාණයෙන් ඊතරම් කලක් ගත වී නැති නිසා ඒ තාමත් ධර්ම සාකච්ඡා ආදී කරන බව. මේ පිළිබඳව ඔබගේ අදහස් පැහැදිලි කර දෙන්නට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකට කියනවා දේවතා නිමිත්ත කියලා සූත්‍රයක්. ඒක තියෙන්නේ ඉති උත්තර පාළියේදී. බුදුජානනාංශේ නිකන් එක බාරට සංඝයාට දේශනා කරනවා මහන්නේ දිවි ලෝකේ බොහෝම අවශ්‍යයි. ඉඳපු ගමන් මේගොල්ලෝ නන්දරමේනේ විහිළු කර කර විස්තර කර කර විනාදක විනෝද ඉන්න ගමන් ඉඳපු ගමන් එක දෙවි කෙනෙකුට සෝහන් ලකුණු පහළ වෙනවා කියන්නේ. සෝහන් ලකුණු කියන්නේ ආ චුත වෙන්න කිට්ටු ලකුණු පහක් පහළ වෙනවා. සෝන් ලකුණු කියන වචනේ මම දැම්මේ එහෙම නෑ පොතේ ලකුණු පහ මොනවද එයාට ඒ දිව්‍ය සලු එපා වෙන්න ගන්නවා දිව්‍ය භෝජන එපා වෙන්න ගන්නවා කිහිල්ලෙන් දාඩි දාන්න ගන්නවා දිව සලු කිලුට වෙන්න පටන් ගන්නවා එයාගේ මේ විමානේ අප්‍රසන්න වෙනවා ඉතින් ඒකකොට අනිත් දෙවිගොල්ලෝ දන්නවලු දැන් ඉතින් වැඩේ හරි කියලා ඉතින් නමුත් කවදාකවත් මිනිහක් ඉතුරු වෙන්නේ නැහැ වෙලී ලෝකේ අන්ඩර්ටේකර්ස්ලා නැහැ. බක්කල නැති වෙන එකයි වෙන්නේ. ඉතින් අනික්ගොල්ල දිවිගොල්ල ගිහිල්ලා ආස්වසනවලු. ඒ දෙවියන් කියනවලු ඊතෝ බෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්නවා සුලද්දන් ලාභන් ලබ සුලද්දන් ලාභන් ලැබිත්වා සුපතිත්තු බවහි කියලා. කියලා බුදුන් වහන්සේ නතර කරා. එකෙන් කියන්නේ අනිත් දෙවිගොල්ල කියලා කියනොත් දැන් මේ හිතානිට මැරෙන්න දෙයියන්න මේන් ඔබ සුගතියට යන්න. ඊටවෝ සුගතින් ගච්ඡ. දෙක සුගතින් ගන්නවා සුලද්දන් ලාභන් ලබ. සුගතියට ගිහිල්ලා ඒ ලබන්න තියෙන උතුම් දායදේ ලබන්න. තුන සුලද්දන් ලාභන් ලැබිට්වා සුපතිච්ඡ බවයි. ඒ ලාභේ ලැබලේ හොඳට තහවුරු කරගන්න කියන. කියලා බුදුරජාණන්සේ නතර කරා. ඒක සංඝයා වහන්සේනම කතෝසල කියනවා ස්වාමීන් වහන්සේ මේ දිවි ලෝකෙ දෙයියන් තියෙන සුගතිය මොකක්ද කියලා. ඒක බුදුහාම කියන මනුස්ස ලෝකය. දිව්‍ය ලෝකේ දෙයන්න තියෙන සුගතිය මනුස්ස ලෝකේ මොකද දිව්‍ය ලෝකේ දුක නැහැ. ඒ නිසා භාවනා කරන්න හිත දෙන්නේ ඒක නිසා මේ ලෝකේ තමයි දුක සැප සමබර. සබ්බ්‍ය සබ්බ්‍ය තියෙනවා. සීල දුච්චරිත තියෙනවා. හොඳ දේ කරොත් හොඳ ප්‍රතිඵල නරක දේ කරන නිසා දිව්‍ය ලෝකවල පුදුමාකාර ආසාවෙන් ඉන්නවලු විශේෂයෙන් බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකෙ උපදින්න. ඒකට අර මේ සංඝ වහන්සේ බුදුහාමුදුරු කියපුවස බාර ගන්න. ඊට සාහන ස්වාමීන් වහන්සේ හරි ඒක බාර ගමුකෝ. දැන් සුගතින් ගන්නවා සුලද්දන් ලාභ ලබ කියන්නේ මොකක්ද? දිවි ලෝකෙට ගිහිල්ලා ලැබිය යුතු උතුම් ලාභ ලබන්න කියන්නේ මොකක්ද කියලා. බුදුන් කියනවා මේ ලෝකේ මිනිස්සුන්ට ලබන්න තියෙන උතුම්ම ලාභය තමයි සද්ධාව. සද්දීද විත්තම් පුරිසස්ස සෙට්ටම්. මිනිස්සුන්ට තියෙන උතුම්ම සද්ධාව. මේ සද්ධාව සද්ධායෙන් තමයි මේ සේරම අපි කරන්නේ. ඒ නිසා මේ ලෝකෙට ආවට පස්සේ අසද්දව ජීවත් වෙන එක පාඩුවක්. තද්ධාවන්තය තමයි ධර්මයෙන් වැඩක් කරගෙන සද්දා ලබන්නේ. ඊට පස්සේ ආරි ස්වාමීන් වහන්සේ දැන් ඒකත් යතිරුකා. බාරක. සුලද්දන් ලාභන් ලැබිත්වා සුපතිත්තු බවයි කියන්නේ මොකද්ද කියලා. සද්ධාව ලැබලා තහවුරු කරගන්නවා කියන්නේ. උදේදන කියනවා අවෙක්කප්ප සාදේ පහල කර ගැනීම නොසැලෙන සද්ධාව පහල කර ගැනීම කියන්නේ සෝවන් වෙන්න කියන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ? මේ දෙයියෝ කියන්නේ ඔබ මනුස්ස ලෝකෙට ගිහිලා සෝවාන් වෙලා අපව වරෙන් කියලා. මේ කට්ටිය දිවි ලෝකෙට යන්න plan කරනවා. දිවි ලෝකෙ ඉන්න කට්ටිය මෙහෙට plan කරනවා. ඉතින් අපි ගිහිල්ලා දෙයියන්ට වැඳලා අනේ මට ඔබතුමා ඉන්න තැනට එන්න කියනකොට මොන තරම් සොරි කියලා හිතනද දෙයියන් කියලා මට හිතෙනවා. ඒ නිසා මේ බණ කියන හාමුදුරුවෝ මම කියන්න ගන්න දන්නේ නැහැ. නමුත් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එකකින් අපිට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයත්, මනුෂ්‍යාත්ම භාවයත්, ඡන සම්පත්තියත්, දා බණත්, කල්යාණ මිත්‍රාශයත්, පැවිද්දත් කියන මේ දුර්ලභ වස්තු හය ලැබිලා මේ කුඩ පෙන්කලකල ඉඳලා ඊට පස්සේ කියලා දිවි ලෝකේ යන්න හදනවා කියලා කියන්නේ මොන්න තරම් අවස්ථා පැන ගැනීමක්ද කියලා මට හිතෙනවා. ඒ නිසා වෙන්නත් මේ ප්‍රශ්නේ මම වගේ මිනිස්සුකින් අහන්න ඇත්තේ. මට නම් පේන්නේ ඉන්ඩිවිජුවල් කියලා කතා කරන්න පුළුවන් දෙවි කෙනෙක් මට පේන්නේ ඒක කොහොම ගෙවලා තමයි අපි මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට ආවට පස්සේ අපිට දේවාදී දේව tattweටපත් වෙච්ච බුදුහාමුදුරු හම්බෙලා ඉන්නවා බ්‍රහ්මාදී බ්‍රහ්ම tattweටපත් වෙච්ච බුදුහාමුදුරු හම්බුනාට පස්සේ අපි මොකටද මේ කාටවත් පගාව දෙන්නේ කාටවත් අපි කියන දෙයක් ඕනේ නැහැ මම මේ ඒ දිවි ලෝකී කටේ පහත් කරන්න හදනව නෙවෙයි නමුත් අපි manussකම බුදුහන්තු පෙන්නපු මද්දත්තේට පස්සේ තියෙන manussකම මොන්නම තාලකින් අත පපහත් කරලා හිටන්නේ. ඉස්ති වුණා කියලා, පුරුෂ වුණා කියලා, පැවිදි වුණා කියලා නෑ කියලා මොනසක් ගන්න manussකම තියෙන නිසා මේ මේ දේවල් වලට කොච්චර කවුරු කිව්වත් පිළිගන්න නොපිළිගන්න එක අපේ අතේ. කියන්නාගේ තේ කිව්වත් අසන්නා දීපුද්දෙන් ඇසී යුතුයි කියලා අපේ ගෙතේ කියලා තියෙන නිසා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. පිළිගන්න එක ඉතින් අපේ අති වැඩි. තියෙනම මෙහි ගරන් ගියොත් මෙහෙන් බන් සත්‍ය පුරුදු කරන ගියොත් දැනගන්න පුළුවන්. මොකද ඒ සුදම්ම සභාවේ බණ යනවලු. දැන් මේකේ බණ කිව්වට කී දෙනෙක් අහන්න එනවද බලන්න. කොච්චර ගැඹුරෙන් බණ කිව්වත් කවුද එන්නේ කියලා බලන්න. එන කෙනා එනවා. ඒ නිසා බණේ දෝෂයක් නැහැ. ඒ අහන්න කන්නත් මොන කරන්නේ. කලෙමුණින් නම් මොන කරන්නේ. ඒ නිසා දිව්‍ය ලෝකෙට ගිය මිනිස්සෙක් තියා මෙහෙ මේ සාමාන්‍යයෙන් ඔය මොනවාද ලාස් වේගාස් ගිය මිනිස්සෙක් බේරෙයිද කියලා හිතන්නේ. ඒ තියෙන සැක දපුවම කවුද ඉතුරු වෙන්නේ? දිවි ලෝකෙ ගිහිල්ලා මේ සියල්ලම මේ සැප හම්බුනාට පස්සේ කෙනෙක් ඕක පැත්තක දාලා තපස් කරන්න යයි කියලා හිතනවා. මෙහෙම පුරුදු කරපු කෙනෙක් නම් ඒ ට්‍රෙන්ඩ් එකට යයි. නැත්තම් එහි ගිහිල්ලා කවදාකවත් බෑ මේක මේ දුක තේරුම් අරගෙන මේ දුකෙන් ගැලවෙන්න කටයුතු කරන්න පටන් ගන්න සත්‍තාව දිගී ලෝකේ. ඒ කියන්නේ අන්තරම සෝවාන් ඵලයටවත් පත් වෙලා නෑ නැති වුණත් අපි වගේ මේ වගේ ඉඳලා මැරුණොත් යයි කියලා මම හිතනවා. අපි කියන්නේ අපි දැහැන මේකටම تعلق කරගෙන ඉන්න නිසා අපිට අපායට යන්න හේතුවක් නෑනේ. දිවි ලෝකේ ගියාට පස්සේ අර ඒක තියෙන්නේ මට මතක නෑ ඒ සූත්‍රේ නම අලගද්දූපම සූත්‍රයේ මොකක්ද ඒක? ඒක ලස්සනට ලියවිලා තියෙනවා ඉන්දි ත්‍රිලයිස් පොතේ. ඒ කෙනෙක් මනුස්ස ස්වාමීන් වහන්සේ නමක් ඉතාමත් උග්‍ර භාවනා කරනවා. භාවනා කරනවා කියන්නේ තද ඇසිඩිටි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඒ සංසිත බඩ දැවිල්ලක් මොන්නම තාලෙන්වත් ඉවසන්න බෑ. හැබැයි ඒ සංසිත කොහොමඩක්වත් ඒ උනාට වැයට කන්නේ. ප්‍රතිපත්ති රැගෙන භාවනා කරනවා මේක බඩ කඩුවක් දාලා කපනවා. ඒ සාංශරි ඉඳගෙන ඉන්න බෑ පරියන්කේ ඉන්න බෑ දානවා. ඊළඟට ඒ සාංශේ නැගිටලා සක්මන් කරන්න හදනවා මේ කොර වෙනවා බඩ. ඒ නිසා උන්වහන්සේ සක්මන් උඩ ලනුවක් දාලා ලනුවේ එල්ලිලා ඒක ඉඳගෙන සක්මන් කරනවා. හැබැයි මේක දිගටම දිගටම දඬුවම් කරන මේ සාංශ දන්නව ගොඩේ මනක් නැහැ කියලා. පස්සේ එක වෙලාවක ඒ සාංශ මෙහෙමද වැලේ එල්ලිලා සක්මන් කරද්දි මැරලා වැටෙනවා. හැබැයි මේ සාංශ දන්නේ නැහැ මැරුණයි කියලා. මේ ශාන්ති උත්සාහ කරන්නේ මේ වේදනාව හරහා යන්න. ඉතින් ඒ ශාන්ති ඉන්න ගමන් එක පාට ඒ ශාන්ති දිවි ලෝකෙ ඉපදිලා ඒ ශාන්තිගේ පිනට විශාල දිවි විමානයක් ලැබිලා ඒ ළඟම සුරංගනාවියෝ බර ගන්නක් ලැබිලා මේගොල්ලෝ ඔක්කොම බලා ඉන්න මේ දෙයියෝ එනකම් සංගීත භාණ්ඩ වය වය එනකම් මේ ස්වාමීන් වහන්සේ දිවි ලෝකෙ ගිහලා බලනකොට එක පාට ඇතැල්ල බලනකොට විශාල ඥාන පිරිසක් ඉන්නවා. ඇඳෙත් මේ අයිතුන පන්සලේ අර පින්කමක් වෙන්න ඇති. මට තේරෙන්නේ නැතු කියලා ඒ ශාසි බිම් බලාගන්න. බිම් බලාගන්න කියලා කියන්නේ දැන් මේකට හිත ගියොත් ඇවිස්සෙනවනේ කියලා. ඒතර සුරංගනා කියන්නේ තේරෙනවා මෙයා තාම මහානකම ඉන්නේ කියලා. ඉන්නේ තාම හිතෙන් මහානකම කියලා විශාල කණ්ණාඩියක් ගෙනලා අල්ලනවා වුණට සූරූපේ. එතකොට ස්වාමීන් වහන්සේට තේරෙනවා ජවනිකා මාරු වෙලා දැම්මම දිව්‍ය ස්වරූපේ. අරගොල්ල කියනවා ඔබ වෙනුවෙන් මැවිච්ච මේ විමානෙට අත තියන්නේ ඒ අත තීමෙන් ඒක ඔබගේට සන්තකයටපත් වෙනවා. අපි මේ බලන්නේ සංගීතයෙන් යුක්තව ගිහිල්ලා ඔබ මේ දිවි විමානට යනකම් ඒකට ඒ සඳහන් කරන මම මේකට අත තිබ්බ ගමන් සන්තක වුණොත් මම විශාල අමාරුවක වැටෙනවා. බයක් ඇති වෙනවා. බයක් ඇතිලා කල්පනා කරන දින දෙවියෙක් නම් මම මට චුත වෙන්න පුළුවන්. මට ඉති ප්‍රත්‍යහාරය කියනවා කියන්නේ. ඒ කල්පනා වෙනවා කල්පනා කරනවා මම තපස් වකිනකොට මහානකම් කරනකොට බුදුහාමුදුරුවෝ හිටියා. මට බැරිද බුදුන් දකින්න කියලා. පස්සේ ඒ වෙලාවේ මේ සංස්කෘත තේරුම් පුළුවන් කියලා. ඒ සංස්කෘත නෑ මම කිසිත් මේ විමානට අත තියන්නෙත් නෑ අයිතිවාසිකම් ගන්නෙත් නෑ. මට තියෙන ශක්තිය මම යනවා සර්වචනාසි දකින්න කියලා. අර දිව්‍යංගන තේරම කියනවා අපි ඔබතුමාගේ පාදපත්‍යාරිකාව ඔක්කොම යනවා සර්වචනාසිකාව. ගිහිල්ලා මේ හාමුදුරුවෝ කියන වචන වගේ සරුවෙත්තනාංශයට අනීය ස්වාමීන් වහන්සේ මාව බේරගන්න. මෙතෙන්ද ගිහිල්ලා මම දැන් අහුනොත් කොච්චර කාලයකට අහුවේද දන්නේ මම මේ බඩේ දවිල්ල තියදී මම මේ මහානකම් කරගෙන ඉඳලා මට විපාකයක් වශයෙන් හම්බෙච්ච මේ <clears throat> දිව්‍ය ලෝකේ මම මේකට ගියොත් බේරන්න බෑ. ඒ නිසා බුදුචානන්සේට වැඳලා කියනවා බේරගන්න. ඒකට බුදුචානන්සේ ධර්ම රතේ කියන එකක් උපමාවක් දෙනවා. මහාන අපි මේ ගමන් කරන ධර්ම රතය නිස්සද්ද රතයක්. නිවන්ට යොමු වෙලා තියෙන්නේ. බයලජ්‍ය දෙක තමයි අත් දෙකට තියෙන්නේ. ඇන්දට තියෙන්නේ මේ වීරිය තමයි ඉදිරියට තියෙන සතිය තමයි කිසි දෙයකට බය වෙන්න එපා. කොහේ හිටියත් ඔබ සතියෙන් හිටපන් කියලා. දිවි ලෝකේ ගියත්, මනුෂ්‍ය ලෝකේ හිටියත්, බඩේ දෙවිලි තිබුණත් සතියට මං කියලා මේ දේශනා කරනකොට මේ සංසාරහත් වෙනවා. අපව යන්නේ ඉස්සරලා. මේ සූත්‍රයේ තියෙනවා මට මතක නැහැ සූත්‍රේ නම කොහමද ඔය තාම ලස්සනට විස්තර කරලා පෙන්නනවා මේ ඉන්දිසර් ලයිෆ් කියන පොතේ. ධම්ම රත සූත්‍රය කියලා දාලා තියෙන මේ ධම්ම රත නෙමෙයි කියන නම අන්න එකේ පෙන්වන්න පටන් අර ගන්නවා. ඒ පිනට අපි දිව්‍ය ලෝකේ ගියත් අපි වගේ කෙනෙකුට පේන්න තියෙන්නේ අපි ලාස් වේගාස් ගියා වගේ. අපිට වෙන්නේ පරිසං වෙන්න වෙනවා අපිට. මේකේ ඉන්න හරියක් ඉන්නේ කාමභෝගී. ඒක හරි ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම ඉදුරම් පේනව නැත්තො මම කොහොමද බේරෙන්නේ කියලා. මේදී අපිට බේරෙන්න පුළුවන් අර කමාරු. ඒක නිසා ලාස් විල් එකට ලියන්න ඕන නැහැ දිවි ලෝකෙට යන්න නොලැබේවා. ගියොත් හරි අමාරු කරේ. අපිට සාමාන්‍ය ඕන කරන්නේ කාම භෝගේ නම් ඒකට ගිහිල්ලා ටිකක් ඔය ස්කෝලර්ෂිප් එකක් හම්බුනා වගේ ඉඳලා ආවට කමන්නේ මේ ඉන්නකේ විතර මේ මනුස්ස ලෝකේ තියෙන විදිහට මේ සැප දුක සමබර කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන සරුවඥ ශාසනයේ තියෙන තනක් ආයේ නැහැ. ඉතින් ඒ නිසා ඔය ඒ අර එපා පුතේ ඒ කතා අසන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා අර සුරංගනාවන් රංග දෙනවලු මොන මොකද හොඳ ලස්සන කවියක් දෙන ඔය බයිලා අහන්න යන්න එපා මේ හම්බෙච්ච සතිය ඉස්සරහින් තියාගෙන ඉදිරියට ගියොත් මේකෙදීම දිවි ලෝක සම්පත්තියත් බ්‍රහ්ම ලෝක සම්පත්තියත් විඳින්න පුළුවන් තැන් මාරු කරලා මොකක්වත් වෙන්නේ ඒක පිළිබඳව භාවනා කරන අය මේ හීන ලෝක බවට යන්න එපා. මේ භාවනාවේදී දිවි ලෝක පෙනුනත් අපාය පෙනුනත් ඒකක්වත් බාර ගන්නත් එපා. වර්තමානයේ හිත තියාගෙන යනවනම් කිසි කෙනෙකුට වටන්න බෑ. අදිස්ථානයේ මෙතනදී කොහොමද උදව් වෙන්නේ? අදිස්ථානයේ උදව් වෙන්නේ ගහක් කපනකොට ලණුවක් දානවනේ අපි. සෙනග මැද දෙවල් මැද තියෙන ගහක් කපනකොට අපි ලණුවක් දාලා කපන්නේ. ගහ කපලා දුර වෙනකොට ලණුවට බල ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අදිස්ථාන. අදිස්ථාන කියන්නේ අපිට අර නිින්දිය නැද්දකම එනවා කියලා හිතන්න. එහෙම නැත්නම් අපේ හිත හොඳ සමාධියකට යනවා කියලා අත්දැකීම ඒ අන්තිමට සමාධි වෙච්චාම අදිස්ථානයක් ගන්න කියනවා මට විනාඩි 5ක් මේ සමාධිය ඉඳ ලැබේවා කියලා. ඉඳ ලෙවල් යන්නත් ගියාට පස්සේ රාජස්ථානේ දිගට වැඩ කරනවා. ඒ අධිෂ්ඨානය කරන්න කියන්නේ හොඳටම සමාධිගත වෙච්චාම. කැළඹිලි හිතේ නෙවෙයි. එතකොට මේ අධිෂ්ඨාන ශක්තිය වැඩ කරනවා. ඒ කියන්නේ මේ අධිෂ්ඨාන කරලා කමක් නැහැ කියන්නේ. ඒ ඉස්තර එක සැරයක් ගිය ගමන දෙතුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි වශී කරනකොට අධිෂ්ඨානය අපි ටෙක්නිකක් විදිහට පාවිච්චි කරනවා. පළවෙනි සැරේ යන්න ආරිනවා සාමාන්‍ය ක්‍රමයට. ගියාට පස්සේ ඒක වශී කරන වෙලාවේදී ඒක සිද්ධි කරන වෙලාවේදී මාස්ටර් කරන වෙලාවේදී අදිෂ්ඨාන ශක්තිය දාන්න පුළුවන්. ඒකදී උපමාවක් විදිහට කියනවා භාවනා කරන කෙනෙකුට හැන්දෑවේ නිදාගන්න ගිහිල්ලා වෙලා ඇඳේ ඉඳගෙන සාමාන්‍ය තමන් කරන භාවනා කරලා මට උදේ 4ට අවදි වෙන්න ලැබේවා කියලා අදිෂ්ඨානයක් දාලා බුදියාගත්තොත් හරියට 4ට හැරෙයි. නිදා ගන්න වෙලාවේදී සමාධියකින් තොරව කෙරුවොත් අර අදිෂ්ඨාන වැඩ කරන්නේ. ඒ කියන්නේ හරියට වැඩ කරන්නේ. ඒ අදිෂ්ඨානය කියලා කියන්නේ නිකන් මේ අග්ගලා කුඩු ටිකක් නැත්නම් අලුව කුඩු ටිකක් පැණි ටික දාලා ගුලි කෙරුවට පස්සේ හරියට එල්ලෙට ගහන්න පුළුවන්. කුඩු ටික අරගෙන ගහුවට යන්නේ නැහැ එල්ලෙට. අලුව කුඩු අග්ගලා කුට්ටියක් ගන්න දැන් මෙතන ඉන්න කෙනෙකුට ගහන්න ගියාට යන්නේ නැහැ. ඒක හැලෙනවනේ. නමුත් ඒක පිදු කරලා පැණි ටිකක් දාලා ගුලි කෙරුවොත් එල්ලෙට කරන්න පුළුවන්. අදිස්ථාන නැති හිත සමාධි නැති හිත අලුව කුඩු කුඩු වගේ ගහපතන වැටෙනවා. අදිස්ථාන හිත එල්ල කරන්න පුළුවන්. ඒක දැනකට යොමු කරන්න පුළුවන් මේකේ පිටු වෙලා තියෙන නිසා. ඒ නිසා අදිස්ථාන ශක්තිය කොච්චරද කියලා කියනවනම් බෝසතාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ මේ අදිෂ්ඨාන ශක්තිය දිගට වඩලා වඩලා වඩලා වඩලා අන්තිමට උන්වහන්සේ මහ පොළොවට අත තියලා මහ පොළොවට අදිෂ්ඨාන කෙරුවට පස්සේ මහ පොළොව දෙදරුම් කැවයි කියලා කියනවා බුදු වෙන දවසට ඉස්සල දවසේ මාරේ ආපු වෙලාවේ. මාරේ ඇවිල්ලා කිව්වලු මේ පොළොව උඹට අයිති නෑ කියලා. මේක මගේ මමයි මේක රාජධානිය මෙතනින් ඵලයක් කියලා. ඒකවල බුදුරජාණන් වහන්සේ නෙවෙයි ඒකවල අපේ සිද්ධාර්ථ ගෞතම හිටි ආරක්ෂක දෙවිගොල්ලයි සේර මිහිස්ලුලු අත දීවා. කිසි කෙනෙක් පණ තියෙන කිසිම සවිඥාන කිසි කෙනෙකුට ඉන්න බැරි නෝනේ ඒ තරම්ම ලෝකයේ දෙදරනවා ගිනි අඟුරු වෙයි වහිනවා භූමිකම්පා වෙනවා. ඒතර බුදුසෙනාගේ තේරෙන ඔක්කොමලා වැඳිලි පිටිලි ඔක්කොම කරන්නේ කරදර නැතිලායි තමයි. බුදුහාමර කරදර වෙලාවේ අපි කවුරුත් නැහැ. ඒ වෙලාවේ උන්වහන්සේ මාරය ඇවිල්ලා අභියෝග කරනවලු මේ මේ පොළොව මගේ සංසාරේ මගේ ඔබට මේක හිමි නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේ අධිෂ්ඨානයක් කරවලු මම මේ දේපුල පරිවතේ තරම් ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් හිස්කබල් මැරිලා දන් දීලා තියෙනවා. හතර මහා සාගරයට වැඩිය මම ලේ දන් දීලා තියෙනවා. මේ මහ පොළොට වැඩිය ඇට දන් දීලා තියෙනවා. මේ එකම සවිඥානයක් කෙනෙකුටවත් මේක මතක නෑ මතක තියෙන එකක් තිරන මතක තියෙන මේ මහ පොළොව විතරයි. අවිඥානික මහ පොළොව මට සාක්ෂි වේවා කියලා අත තිබ්බා. ඒකෝට පොළොව දෙදරුම් ගන්න පටන් අරගත්තට පස්සේ අර මේ මාර්යා නැගලා හිටපු ඇතා ඌට බැලන්ස් එක නැති වෙලා කඩාගෙන යන්න පටන් ගත්තා. දුගණ යන්න පටන් අරගත්තලු එතනින් තමයි මාර පරාජය මේ හියටස් එක පිළිඹු කරන්නේ. ඒ නිසා අපි මේ අභියෝගයට පත් වෙනකොට අපි ඔය හිතන කවුරක්වත් අපි ළඟ නැහැ. ඒගොල්ලෝ අභියෝග වලට එනකොටම දුවලා. අපිට ඉතුරුනේ මේ ඝනකට මහ පොළොව තමයි. අපි ලොකු ස්වාමීන් වහන්සේගේ අපවත් වුණාට පස්සේ ඒ ශාන්තිගේ ශ්ලෝකයක් හම්බුණා දිනපොතක තිබිලා. ඒකේ ලියලා තියෙනවා සංස්කෘතේ ලියලා තියෙන්නේ සිංහල අර්ථයේ කියලා තියෙන්නේ මෙහෙමයි. ත්‍රිවිධ ශාසනය වැඩිම සඳහා අවසාන හුස්ම ঠেලු යෝගාවචරයේ භස්ම මෙහි ඇති බව මහ පොළොව දනීවා කියලා. උන්වහන්සේ ගත්ත වෙහෙස කිසිම හිතකට දරන්න බෑ. හිතක් හිතන්නේත් නෑ. ඒගොල්ලෝ හිතන්නේ මේක මේ බොහොම දෙල්ලන් ගමනක් කියලා. ඒක මහා පොළොට විතරයි තේරෙන නිසා කියනවා ත්‍රිවිධ ශාසනය වැඩිවීමට අවධාන හොස්ම හෙළූ යෝගාවචරයෙකුගේ මැරිලා ඉතුරුච්ච භස්ම ටික මෙහි තියෙන බව මහා පොළොව දනීවා කියලා. ඒක දැනටත් අපි ගලක ලියලා පිටියේ ගහලා තියෙනවා. අපි මේ අපි මේ සවිඥානික කට්ටිය අපි කියන්නේ මගේ දරුවා මගේ අම්මා මගේ තාත්තා කියලා. ඒ එකකටවත් අපි තක්කු මුකට එනකොට කාටවත් එන්නත් බෑ. ඒගොල්ලෝ ඒ බය වෙලා දුවලා ඉවරයි. අපිට ඉතුරුනේ අපේ අදිෂ්ඨාන ශක්තිය විතරයි. හැබැයි ඒත් ඊට ඉස්සෙල්ලා අදිෂ්ඨාන ශක්තිය වැඩ අරගෙන අරගෙන අරගෙන පුරුදු කරාට පස්සේ ඒක එනවා අපේ සරණට. ඒක එනවා අපේ පිටට එච්චරයි. ඒ සම්මත අදිෂ්ඨානය සෝවන් ඵලයකට ඒ වගේ ඵලයකට තියන්න හොඳ නැහැ නේද? ගලා යන්න නවතනවා. තිබ්බොත් ඒ කියන්නේ අදිෂ්ඨාන දෙකක් තියෙනවා. එකක් පුළුවන් සෝවන් ඵල සමාපත්තියට සමවදීවා කියලා අදිෂ්ඨාන කරන්න. එන්නට තහවුරු කරන්න හරිද කියලා බලන්න. දෙක පුළුවන් මෙච්චර කාලයක් මට සෝවාන් මාර්ග ඵලයට සමවැදීම නතර වේවා කියලා දිස්තන. ඒතකොට කරන්නේ සකදාගාමී මාර්ගයට ඉඩ සලස ගැනීම. අදිෂ්ඨාන දෙකක් තියෙනවා මාර්ගඵලස්තිය කොට එකක් තමයි මම මම ගියේ සමාධිය ඇත්තද මාර්ගයේ ඇත්තද ඵලයේ ඇත්තද කියලා බලන්න මට මේ සෝවාන් මාර්ගඵල ඥානය සමවදින් ලැබේවා කියලා පැයකට දෙකට අදිෂ්ඨාන කරන්නේ. අදිෂ්ඨාන කරපුවා හරියට වෙලාවට වැඩ කරනවා නම් අර තමයි ලැබපු ඥානය පිළිබඳව තමන්ට පොඩි සාක්ෂියක් හම්බෙනවා. එහෙම කරගෙන කරගෙන යනකොට අබ්බැහියට හිත හැමදාම සෝවාන් මාර්ග ඵලයට යනවා සකදාගාමි මාර්ගයට ඇරෙන්නේ නැතුව යනවා. ඉතින් ඒකට වෙන්නේ මොකද? භාවනා කරන අතන ගිල කැප් වෙනවා. ඊට පස්සේ අපි තේරවාද සාසන ක්‍රමයක් තියෙනවා. ඒ ගුරුවරයෙකුගේ සාකච්ඡාවට ගුරුවරයා කියනවා සුමාන දෙකකට නැත්තම් මාසයකට මගේ හිත සෝවාන් මාර්ගයේ ඵලයේ સમાපත්තියට සම නොදීවා කියලා අදිස්ථාන කරනවා. අදිස්ථාන කරලා භාවනා කරනකොට ඒක වොයි කියලා සකදාගාමී මාර්ගයට වෙනවා. එතකොට ආය ධාතු මනස්කාරය වෙනවා. ආය දුක තේරෙනවා. අර වගේ ගිහිල්ලා නිකන් සැපතනක නතර වෙන්නේ. ඒකෙමුත් කන්ෆර්ම් කරනවා පළවෙනි එක ඉක්මොල දැන් ගියාද කියලා. ඉතින් ඒව නිකන් සාමාන්‍යයෙන් මේ ගුරු මුෂ්ටියක් වශයෙන් නැත්තම් ගුරුකුල වාද වශයෙන් තියෙනවා. එයාගේ අදිස්ථානයේ එක එක තැන් වල පාවිච්චි කරනවා. ඒක හැබැයි හොඳම ක්‍රමය තමයි ස්වභාවයෙන් වැඩේ වෙන්න ඇරලා ඊට පස්සේ Taman මේ தත්තර ගියාද නැද්ද කියලා බලන්න උරගා බැලීමක් තමයි අදිස්ථානෙන් කරන්නේ. අවධාන ප්‍රශ්නේ අපි දැන් අද පැය දෙක පන්නලා තියෙන්නේ. මා කුඩා කාලේ අපගේ ගම්වාසීන් සමග මීටිකල ආරණ්‍යයට දාන දීමට ගොස් තිබෙනවා. මට තාමත් මතකයේ රැඳී තියෙන කාරණයක් තමයි ඊටමත් මිලාදික රවි ලයිස්තුවක් එම ආරණ්‍ය ඉල්ලායි වාති වුණ බව. ඒ ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුමකින් තොරව සංවිධායක විසින් කරන ලද්දක් තේ අනුව නම් දුගී පිරිසකට මේ ද්‍රව්‍ය සපයා දිය නොහැකි තාමත් තත්ත්වයේ එසේමද. මේ කරුණ පහදා දෙනමින් කිසිත් භාෂා දිනමේ කිසිත් මේ ස්ථානට අගෞරවයක් වශයෙන් සඳහන් කරන්නක් නොවන බව කරුණාකර සලකා බලන්න මැනවි. මේක ඇත්තටම අපේ දිගටම ආරණ්‍යයට මේ වගේ මේ වගේ ප්‍රශ්න නෙවෙයි එහෙදිත් ඒවලා කියනවා. ආරණ්‍යයට එන්නේ ඉස්සල්ලා දාහනෙට රෙජිස්ටර් වෙච්ච අයට අහවල් දවසේ දාහන තියෙන්නේ මෙන්න මේ ටික ගේන්නේ කියලා ලයිස්ට් එක කරනවා. ලයිට් එක කරලා පස්සේ ඒගොල්ල සංඝයා ගන්න මෙච්චරයි කියලා අවිල්ලා හරකස් කරලා දෙනවා. ඉතින් සමහරුන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා මොකද මේ තියෙන ලයිස්ට් එකේම බඩු හොයන්න නැහැ. එතකොට මේගොල්ලෝ විවිධාකාර තැන් වලට කියලා බඩු ගන්න කියලා වෙහෙතරපත් වෙලා ඇවිල්ලා අපට සඳහන් කරනවා ස්වාමීන් වහන්සේලා මෙහෙම නම කියලා දේවල් ඉල්ලගෙන කන්නේ නැති බව. හැබැයිව නමුත් මේ ලයිස්තුව ගියාට පස්සේ මිනිස්සු මේකට බය වෙලා හරියට දුක් වෙනවා කියලා. ඊට පස්සේ ලොකු සංසින්න කාලේ මේක ඇවිල්ලා කිව්වා එහෙනම් කිසියම් ලයිස්තුවක් කරින් නැතු කරමු කියලා. එතකොට මිනිස්සු දන්නේ නැහැ මොනවද ගේන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් මම වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඒ මම කිව්වේ ෆුඩ් කොමිටියක් ඇති කරා දායකයන්ගේ. ඒගොල්ලෝ ඔයගොල්ලෝ සුදුසුසක් කරගන්න කියලා අපිට ලයිස්තු ලියමනක්වත් අවශ්‍යතාවයක්වත් නැහැ කියලා ඊට පස්සේ මහා සභාවකදී ජේ ඇනුවල් ජෙනරල් මීටින් එකදී ඒගොල්ලෝ ඉදිරිපත් කරා අපි මීට පස්සේ එන අයට මෙන්න මේ වගේ දැනුම් දීමක් කරනවා ගයිඩ්ලයින් එකක් ඒකම ගේන්න කියන එක නෙවෙයි මේ අදහස් කරන්න කියලා. ඉතින් ඒක බරක් දායකයන් බරක් ඒ බරක් නිසා දායකයන් අතරම යන දායක සභාවකින් තමයි දැන්ද කෙරෙන්නේ. ඉතින් ඒක අපිට විසඳීමේ ක්‍රමයක් මේ කියන චෝදනාවෙන් ගැලවීමේ ක්‍රමයක් අපිට තාම පෙනිලා නැහැ. මොකද හේතුව දායකයන් කිසිම ඉඟියක් කරේ නැත්නම් කී දෙනෙක් ඉන්නවද මොනවද කරන්න ඕන කියලා කරගන්න බෑ. කරපු ගමන් ඒක දැඩි ලෙස අරගෙන මොකද්ද කියන්නේ ඒක වෙහෙසටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේක දැනට සිදුවෙන වැඩක්. මේ එන්න කිට්ටු වෙලා එන්න කියන අවුරුදු දෙකකට විතර ඉස්සලා අපි ඒක print කරලා ඇරියා. ඊට පස්සේ අපිට ආවා ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස්වරිය. ඇවිල්ලා කිව්වා කවදාකවත් මම මේ දැක් කරගෙන සංස හොඳම ස්වභාවික ආහාර වර්ගයක් මේක සකස් කරලා තියෙන්නේ. සුමානෙට අවශ්‍ය කරන හොඳම ගමේ තොටේ ආහාර මම මෙහෙම දෙයක් කවදාකවත් දැකන බොහොම හොඳයි කියලා. නමුත් ඒ වුණාට අර කරන කෙනාට වෙහෙසක් තියෙන බව පේන්න තියෙනවා මේ රිමාක්ස් වලින්. ඒ නිසා ඒකට සුදුසු ක්‍රමයක් තියෙනවා නම් කියන්නේ මේක විස්තන් තියෙන්නේ මෙහෙමයි කියලා ඒක ඉතින් ඉල්ලා හිටින්න පුළුවන්. නමුත් මට පේන්නේ පර්ෆෙක්ට් මෙතඩ් එකක් මේකට හොයන්න පුළුවන් කියලා. නමුත් ඒක මේ සංඝයාගෙන් ඉන වැඩක් නෙවෙයි. ඒක මේ මේක ඉස්සලාම ඇති කෙරුවේ ධම්මනිසන්ත ස්වාමීන් වහන්සේ ගිහි කාලේ සංස කාට ඔක්කොම දාන දෙන්න දුන්නේ. දවස් 300ට පහේ මේ සංස දාන දුන්නේ. ඊට පස්සේ තමයි මිනිස්සු ඇවිල්ලා ප්‍රොටෙස්ට් කරන්න පටන් අරගත්තේ අපිට දානවා. ඊට පස්සේ කිව්වා දාන දෙනවා නම් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. වෙන ස්ටෑන්ඩඩ් එක. ඉතින් ඒ ක්‍රමයේ යනවා දිගටම. ඒ ස්ටෑන්ඩඩ් එක තමයි ඒ ලයිස්ට්ුවක් කරන ගතිය තියෙන්නේ. ඒක මම හිතන්නේ දැන් උඟක් කරන්න ඕන කරනවා. ඉතින් අපේ වැඩේට ටිකක් ඒක එච්චරම ගැළපෙන්නේ නැහැ වගේ ගතියක් පේන තියෙනවා. මොකද ඊළඟන කනවා කියන වගේ අදහසක් තියෙනවා. නමුත් ඉතින් සුදුසුකමක් තියෙනවා නම් මේක ධර්මානුකූල වෙන එහෙම නැත්නම් ප්‍රායෝගික වෙන ක්‍රමයක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම කියනවා. මම පුදුමාකාර ආසාවක් තියෙනවා දායක කෙනෙක් නතර කරලා පාත්‍රයන් පින්ද පාතයක්. ඒක තමයි හොඳම ක්‍රමය. නමුත් යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති උයාගෙන අවිල දෙන්න. නමුත් දෙනකොට මේක හරියටම රෙසිපි එක දායකයකම නාපයයි සංඝයාගම නාපයයි ආර්ථිකය ගලපන්න ක්‍රමයක් නැහැ. තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ඉච්චරයි අද දවසේ මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන නමුත් වෙන ඇවිල්ලා කියමු. තමයි අන්තිම දවස ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා නිර්ණය කරලා හිට සවස් හතරට අර මේ ධර්ම සාකච්ඡා ප්‍රශ්න ආයත ආයතන ඒ කියන්නේ හෙට කමටහන් සුද්ධ කිරිලක් නැහැ. මේ ධර්ම සාකච්ඡාවට යන්නේ. සම්මාස ඒක ඕනමයි දැන් උදාහරණ දෙකක් කියනවා. කම්රාස් දෙකේ සමාජ නාට්‍යයේ පස්සේ ටිකටම කතා කරගෙන ඉන්නේ. කීටෙනෙක් සයින් කළා තියෙනවා. ඉතින් ඒ ටික ධර්ම සාකච්ඡාවට දාමු ප්‍රශ්න ටික. මේ 6 දෙනාගේ ප්‍රශ්න අහන්න ගියම ධර්ම සාකච්ඡාවක්. කම්ඩාන් සුද්ධ කරන ප්‍රශ්න ධර්ම සාකච්ඡාවේදී නගගත්තාම හරි. මම දන්නේ ඒක ඉතින් පුද්ගලික බලපෑමක් කරන සමහර කැමති නෑ අර. පෞද්ගලිකව ගන්න. නැත්නම් ඒ දෙකම කරන්න බෑ හතරක. හතරට අපි දැන් පාවිච්චි කරන්නේ මේ කමටහන් සුද්ධ කරන්න. ධර්මදේශනා අවසන් දෙක. නෝ. විකේසිත කුල වෙනකම් මේ සම්මන් බහලා ආයෙවනාවේ. එතකොට මට වෙන්නේ දිගටම කතා කරකට කතා කරලා එතකොට මේ කියන්නේ ગેප් එකක් නැතුව ගියොත් මේ මම ඉල්ලීමක් කරනවා කමඨාන් සුද්ධ කරන කට්ටියට තියෙන ප්‍රශ්න තියෙනවා පොදුවේ නගන්න පුළුවන් එකක් මේ ලිඛිත විදිහට කරන්න ධර්ම සාකච්ඡාවේදී ඒක ලෙවල්ලා මේ මේ විශේෂම කාරණාවක් නැත්නම් අපි ඉන්ටර්විව්ස් කැන්සල් කරලා පර්සනලි එකින් එක ඉන්ඩිවිඩුවල් දාලා කබලක් කියලා. ඉවර කරා. ini password maintenance මහවිහාරයේ මහත් ස්වාමීන් වහන්සේ වැඳිනවා මේ සමාප්තියට. මම මාරවලට පන්සල් සුද්ධ කරලා මම ඉඳලා කරා. ඒ පොසිටිව් ස්වාමීන් වහන්සේ වරුදේශනේ කියන දුරස් වෙන පාන්දරේ පිටත් කරනවා මම. 10 වෙනිදා දවසේ ෆ්‍රී 11 වෙනිදා හවස ටෝක් එකක් තියෙන මේ යුනිවර්සිටි එකේ 12 වෙනිදා පාන්දර පිටත්. ආපමෙන් යටි වසන්නේ ඇඟට නොදැනින්ද දැන් එහෙනම් අපි මෙතනින් මේ <coughs> මොකටද? නෑ ඒක මට එහෙම සරබලධාරී කමක් නැත්තේ නෑ. ඉතින් ওই වැඩ වෙන්න තියෙනවා වෙයි. නොවෙනව නොවේ. අනාගතය ගැන තීන්දුව කරන්න අර ඥානන්දුකාන්තගේ බණ අහනකොට කියන්නේ පණ තිබ්බොත් කන තිබ්බොත් බණ කියන්න අන ලැබුණොත් ඔන්නෙම කියලා තන්ත්‍ර කරනවා. කවුද දන්නේ අපි මේ යන්නේ ඉස්සලා කන් ඇට බිම ඇල්ල වැටලා මැරලා යයිද කියලා කවුද දන්නේ? වෙන තිබුණත් ඒවා සිද්ධ වෙයි. ඉතින් අපි නිසා ඒ කියන කාට මයික්ෙන් ඔය කරගෙන යන්න. ඒකට වෙන දේ වෙයි. ඒක මෙතන දැන් නෙවෙයි ඉතින් හිතනේ. ඒක හෙටට තියාගෙන ඉඳිරපන්. ඔය එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ දවසේ වැඩසටහනේ સમાප්තිය සටහන් කරන්නයි. අපි අද 9 වෙනි දවස් 9 නෙවෙයි අද 10යි. 10යි. 10 දවසේ සාර්ථකව ඉවර කරා. ඉතින් ඒ නිසා අපි මෙතෙක් කල්ලි කටයුතු කිසිම බාධාකින් තොරව සිද්ධ වීමේදී සංවිධානය කරපු ඇත්තෝ පිනිනෝපිනි උදව් කරපු සියලු දෙනාටම මේ අපි රැස් කර ගන්නා ලද කුසලයට සාදු කියලා පින් අනුමෝදන් කරත්වා කියලා ආරාධනා කරමු. අපේ ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මාගේ දෙමව්පියන්ටත් ආරාධනා කරමු අපේ කරන පින දකිත්වා ඉන්නා තැනක සිට දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා. ඒකම අපි අපි කරගත්තා වූ යම් කුසලයක් කරනවා නම් ඒ සීල කුසල් අපට මේ සංසාරේදීම මේ මේ මේ බුද්ධ ශාසනයම මේ ජීවිතේදීම උපරිමේ සාක්ෂාත් කරගන්න ඒකාන්තයෙන් අපිට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අතය ඒ අදාසින් අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ දවසේ වැඩ පිළිවෙලින් මාම සමාප්ත කරමු. ittavatacanammehi සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ittavatacanammehi සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු